එහෙනම් ප්‍රශ්න ඉවරයිනේ ඔක්කොම නේද? හොඳයි ස්වාමීනි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අදට නිමා කරමු. අපි එතකොට ඊළඟ සතියේ අපි කතා කරන්නේ කුසල චිත්තය සහ අකුසල චිත්තය ඊළඟට විපාක චිත්තය. ওই ටිකෙන් සිත පිළිබඳ විග්‍රහය නිමාවටපත් වෙනවා. අපිට ඊළඟ දවසේ ඉන්නේ 5 වෙනි සෙනසුරාදා ඊට පස්සේ ඉන්නේ 12 වෙනිදා 12 කියන්නේ නම් පොය දවස එතකොට 12 වෙනි සෙනසුරාදා අප්‍රේල් 12 සෙනසුරාදා වැඩසටහන කෙරෙන්නේ නැහැ එදාට කවුරුත් ලොග් වෙන්න එපා අනිත් අයටත් මතක් කරන්න පස්වෙනිදා මට අමතර වැඩක් ඉදලා තියෙනවා. හැබැයි කොහොම හරි මම උත්සාහ කරනවා ලබන සතියේ සාකච්ඡාව කරන්න. හොඳයි. එහෙනම් අද දවසෙත් ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් ඒක වගේම ගිහි පින්වත්තුන් මෙහෙණින් වහන්සේලා හැමදෙනාම සම්බන්ධ වෙලා අදත් අපි ගැඹුරු දහම් කරුණු පිළිබඳව දේශනා කළා සාකච්ඡා කළා. ඉතින් හැමෝම ගොඩක් ප්‍රශ්න ඇහුවා වුණාට හැම ප්‍රශ්නයක්ම වගේ කාටත් ප්‍රයෝජනවත් වෙන ප්‍රායෝගිකව වැදගත් වෙන අපි මේ කතා කරන ධර්මකාරණේ මනාව වටහා ගන්න උපකාර වෙන ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඒ හැම දිනාම ධර්ම ශ්‍රවණය කළ සාකච්ඡා කළ ඔබ අප සියලු දෙනාටම මේ කුසලය ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න මේ කුසල් ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම දරුවන් සරණයි. මේ දැනුම ප්‍රඥාව දිනු කර ගැනීමට පුරා පැය දෙකකට අධික කාලයක් අපහට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන් අවබෝධයකින් සුඛ ප්‍රතිපදාවෙන් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු നമസ്കാരം